ශාසනාව අද දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ සාක්කාරයකින් Yeah. لنكار යති යථා ඥානං පන්නස්ස සංයෝජනස්ස උප්පාදෝ තීතස්ස පජානාති යථා ච උප්පන්නස්ස සංයෝජනස්ස පානං හෝති තස්ස පජානාති යථා ච පහිනස්ස සංයෝජනස්ස ආයතින් අනුපාදෝ තීතස්ස පජානාති ප්‍රසාරක පින්නතුනි ලෝකාත්මේ වූ භාග්‍යවත් වූ අරිහත්තු සම්්‍යක් සම්බුද්ධ දසබලකාරී සරුවක්‍රාජෝත්තම මහත්මයේ විසින් දේශනාපත වදාළන මහා ප්‍රතිපත්තාන සූත්‍රාන්ත දේශනේ සහිත ආයතන විදර්ශනාව සම්බන්ධ දේශනා පාඩයක් මේ ප්‍රකාශ වුනේ. අද දින ධර්ම දේශනාවට නියමිතව කියන්නේ ගත සංයෝජනය ගැන හැඳින්වීමක්. ඒකා මේ සූත්‍ර පාඨයේ මාතෘකා කරගෙන ගත සංයෝජනයේ සම්බන්ධ වේලාවේ සමයෙන් හැඳින්වීමටයි සූදානම් වන්නේ. ඉදිරිපත් කළ සූත්‍ර පාඨයේ තේරුම මානෙනි වික්ෂුගික්ෂුණී උපාසක උපාසිකා යම් යෝගාවචරේ සම්මානුපස්සනාව යෙදෙනවා ආධ්‍යාත්මික බාහිර ආයතන හය පිළිබඳව. මානෙ කෙසේද එන යෝගාවචරය භාවනා යෝගියා ආධ්‍යාත්මික බාහිර ආචරණයන් පිළිබඳ ධම්මානුපස්සනාව යෙදෙන්නේ කෙසේද කියලා ප්‍රශ්න කරලා ඉති විතර කරනවා. මානේ මෙම යෝගාවචරය සක්වක් නුවණින් දැක් ගන්නවා. රූපයක් නුවණින් දැක් ගන්නවා. මේ දෙක නිසා උපදනා වූ යම් සංයෝජනයක් ඇතොත් මේක නුවණින් දැක ගන්නවා. සංයෝජනයක වෙලාවක උපදිනවා නම් යම් ඒකත් ආවෝද කරගන්නවා මේ සංයෝජනේ නැති වෙන්නේ යම් තේරේ ඒකක් ආගෝච කර ගන්නවා යම් විදිහකින් මේ සංයෝජනේ නැත නූපදන ආකාරයෙන්ම ප්‍රාණීය වේද ඒකක් හොඳින් ආගෝච කර ගන්නවා කියන එකයි සූත්‍ර පාඨයේ කෙටි තේරුම දැන් අපි තනිකා බලමු ආධ්‍යාත්මික බාහිර ආයතන 6 දෙකින් 12ක් කියනවා ආධ්‍යාත්මික ආයතන 6යි බාහිර ආයතන 6යි. ආධ්‍යාත්මික ආයතන කියන්නේ චක්කු, සෝත, ධාන, ජීවා, කාය, මන. මේ ආයතනයි. ඒකට කියන චක්ඛායතන, සෝතායතන, ධානායතන, ජීවායතන, කායායතන, මන ආයතන. චක්ඛායතන කියන්නේ චක්කු ප්‍රසාර රූපය. සෝතායතනය සෝත ප්‍රසාර රූපය. ගානායතනයේ ගාන ප්‍රසාද රූපය. දිවායතනයේ දිවා ප්‍රසාද රූපය. කායායතනයේ කාය ප්‍රසාද රූපය. මනායතනයේ චිත් අතුනාමය. එතකොට මේ ආයතන විස්තර පිළිබඳව අපි නැවත නැවත සිතා බලන්නවා කියනවා. මේවට ආයතන කියන්නේ සතර දික් කරන අර්ථයේදී සංස්කාරයේ දික් කරන අර්ථයෙන් යටතේ ආයතන කියනවා. බාහිර ආයතන කියන්නේ රූප ආයතනේ, ශබ්ද ආයතනේ, ගන්ධ ආයතනේ, රස ආයතනේ, පොට්ටබ්බ ආයතනේ, ධම්ම ආයතනේ කියන මේ හයයි. රූප ආයතන කියන්නේ වර්ණ රූපයයි. ගන් ශබ්ද ආයතන කියන්නේ ශබ්ද රූපයයි. ගන්ධ ආයතන කියන්නේ ගන්ධ රූපයයි. රස ආයතන කියන්නේ රස රූපයයි. පොට්ටබ්බ ආයතන කියන්නේ පඨවි, තේජෝ, වායු රූප තුනයි. ධර්මායතන කියන එකට කොටස් 6ක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රසාද රූප 5යි, සුකුම රූප 16යි, සිත් 89යි, කායික දෙපණසයි, නිර්වාණයයි, ප්‍රඥාප්තියයි කියන මේ සියල්ලම ඇතුළේ ධර්මායතනයයි. දැන් මේවා ආධ්‍යාත්මික ආයතන කියලා කියන්නේ ආත්ම සංකාන වශයෙන් ගන්න ලබන්නේ ආධ්‍යාත්මික ආයතන විතරයි. භවනාවේ කියලා තදින් ගන්න වැඩෙන්නේ මේ ආධ්‍යාත්මික ආයතන 6 නිසායි. චක්කසෝතාවේ 6. බාහිර ආයතන කියන්නේ ඒක අරමුණු. මේ විස්පස්ස වෙන නැත්නම් සම්මුඛ වෙන අරමුණු. ආකාරගත වෙන අරමුණු. ඒවයි බාහිර ආයතන කියන්නේ. මේ දොළොස් දින එකතු වෙලා මොකද කරන්නේ? සංයෝජන 10ක් හදනවා. අන්න ඒකයි මේ දේශනේ ඇතුළේ තියෙන අර්ථය. මේ 12 දින එකතු වෙලා දසවිද සංයෝජනයන් එකක් එකක් ගානේ උපද්දවනවා පහළ කරනවා පවත්වනවා. යාක බලමු කොහොමද මේ චක්කු රූප දෙක නිසා සංයෝජන ඇති වෙන්නේ කියලා. ඉස්සරහට තෝරගන්න සංයෝජන කියන්නේ මොනවද කියන එක? සංයෝජන කියන්නේ හර්තාවේදී ඒ ස්කන්ධ පරම්පරාව යොදවන්නෝ කියන එක සංයෝජනියෝ කියලා කියයි. ස්කන්ධ පරම්පරාව යාත්‍යාගේ දුක් කියලා අරමුණට පාතර කරමින් සමුවමින් මේ සංසාරයේ යොදවන ධර්මතා 10ක් තියෙනවා ඒවට තමයි සංයෝජන කියන්නේ. ඒවා තියෙනවා 10ක්. හැබැයි 10 කියුවාම මෙහෙමයි. සූත්‍ර පිටකේ තියෙනවා 10ක්. අභිධර්ම පිටකේ තවත් 10ක් තියෙනවා. සුළු වෙනසක් කියන්නේ සූත්‍ර පිටකේ තියෙන 10 කවුරුත් හොඳට අහලා තියෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා ඊළඟට පරාමාස සංයෝජන තුනයි කාමරාග සංයෝජන කටික සංයෝජන දෙකයි ආයි කෝපරාග අරෝපරාග මාන බුද්ධත්ක අවිඥා පහයි 10යි ඔයයක මේ සූත්‍රාන්තකයේ මේ සංයෝජන 10 සඳහන් වෙනවා සක්කාය දිට්ඨියක සංයෝජනයක් ඒකෙනවා දිට්ඨි සංයෝජනෙ විචිකිච්ඡා සංයෝජනෙ ඊළඟට පරාමාස සංයෝජනෙ කාමරාග සංයෝජනය. ව්‍යාපාද සං කටික සංයෝජනය. රූප රාග සංයෝජනය, අරූප රාග සංයෝජනය. වාගේම උද්දච්ච සංයෝජනයේ මාන සංයෝජනයේ අවිද්‍යා සංයෝජනයේ කියලා සංයෝජන 10 සූත්‍රයක් දෙකේ සඳහන් වෙනවා. ඒවා ධර්මතාවයෙන් ගත්තහම කාමරාග සංයෝජනය ඉතල කියන්නේ දික්ති සංයෝජනයනේ දිට්ඨි සංයෝජනය, සීලබ්බත පරමාර්ථ සංයෝජනය එකම මිත්‍යාදිත්‍ය චෛතසිකයයි. විචිකිච්ඡා සංයෝජනේ විචිකිච්ඡා චෛතසිකයයි. ආත්මාන සංයෝජනේ ලෝභ චෛතසිකයයි. පටිඝ සංයෝජනේ ලෝභ චෛතසිකයයි. රූප රාග අරූප රාග දෙකම ලෝභ චෛතසිකයයි. ඒ වගේම මාන සංයෝජනේ මාන චෛතසිකයයි. උද්දච්ච සංයෝජනයේ උද්දච්ච චෛත්‍යයයි අවිද්‍යා සංයෝජනයේ මෝහ චෛත්‍යයයි මේක තමයි මේ දස සංයෝජනයේ චෛත්‍යික ධර්ම වශයෙන් දෙදෙන්නේ ඊළඟට අභිධර්ම ක්‍රමයේ තියෙනවා මේ සුළු වෙනකට 10ක් මොනවාද ඒක ආරම්භයේදී කාමදාන සංයෝජනයේ පටිඝ සංයෝජනයේ මාන්න සංයෝජනයේ දික්ඛ සංයෝජනයේ විතිකිච්ඡා සංයෝජනයේ ඊළඟට පරාමාස සංයෝජනයේ ඊශා සංයෝජනයේ මත්ත්‍රි සංයෝජනයේ සහ අවිද්‍යා සංයෝජනයේ 10. අර 10ට වඩා සුළු වෙනසක් මේක කියනවා. හැබැයි මේ දෙක එකතු කරලා තමයි භාවනා ප්‍රතිගන්නේ. දැන් අරමුණු කරන්නේ. මේ දෙකේ සුළු වෙනසක් වෙනවා. දැන් මේ අභිධර්ම ක්‍රමයේ තියෙන සංයෝජන 10 ඉස්සාමත් දෙක සූත්‍රාර්ථ ක්‍රමේ නැහැ. ඉස්සාවට වෙලෙම නැහැ. දෝත්‍රාන්ත රස සංයෝජනයේ තියෙන සෝපරාග අරෝපරාග කියන දෙක වගේම උද්දච්ච කියන එක මේකේ නැහැ. අපි ධර්ම පිටකයේ තියෙන සංයෝජන 10ට රූපරාග, අරූපරාග, උද්දච්ච කියන තුන එකතු වෙලා නැහැ. ඒ මක්නිසාද මේවා එකට සම්බන්ධ නිසා. බුද්ධත්ව සංඥා කියන දැන් අභිධර්මයේ තියෙන ක්‍රමයි නිවැරදි හැටියට ගන්න කියන්නේ විපස්සනාවට. විපස්සනාට ගන්න කියන්නේ අභිධර්මයේ තියෙන හැටියටයි. එතකොට දැන් අපි සලක බලමු බුද්ධත්ව සංයෝජනයේ කියන එක සෑම සංයෝජනයක් පාසා එදෙනවානේ. හැම සංයෝජනයකට උද්දච්ච නිතර වෙනවා. ඒ කියන්නේ හැම අකුසල සිතකටම සාධාරණ ධර්මතා හතරයි කියන්නේ මොනවද? මෝහ අවිවේක අනුත්සක්ම උද්දච්චය. ඒතර උද්දච්ච කියන්නේ මේ සංයෝජන සියල්ලටම සහයෝගය දෙනවා. ඒකයි සමුදේ කියන දෙයක් නැහැ. එහෙමනම් අවිද්‍යා සංයෝජනයත් මේ ඔක්කොටම සංයුක්ත වෙනවා මිශ්‍ර වෙනවා. ඒක වෙනම සංයෝජනයක් වශයෙන් ගත්තේ මූල ධර්මයක් නිසා. අකුසල මූල ධර්මයක් නේ අවිද්‍යාව, මෝහය. ඒක වෙනම කරපතල සංයෝජනයක් නිසා වෙනම ගන්නවා. උද්දච්ච සංයෝජනේ අර අපතේ මූලයක් නොවේ අනිත් වල එකාත වෙන නිසා ඒක අභිධර්ම දේශනාවේදී අභිධර්ම සංයෝජන 10යි දේවා. අයිතරාගේ අනිත් වලට සම්මිශ්‍රණය වෙලා තියෙන නිසා. ඒකව අභිධර්ම දෙකේ හැටියට අභිධර්ම දේශනාවේ සංයෝජන ගන්නවා කාමරාග සංයෝජනය, පටිඝ සංයෝජනය, මාන සංයෝජනය, යුක්ති සංයෝජනය, විචිකිච්ඡා සංයෝජනය සීලගත පරාමාස සංයෝජනය, ඉස්සා සංයෝජනය, මත්ත්‍ය සංයෝජනය, ඊට අවිද්‍යා සංයෝජනය. එතකොට අර ඔක්කොම මේක ඇතුළත් වෙලා තියෙනවා. අර රූපනාම අරූපනාම කියන එක මෙතන ඇතුළත් වෙලා තියෙනවා. අර ලෝභ ඡායිතක මොකද කාම රාග සංයෝජන දෙකමයි වෙනවා. ඊළඟට අර උදින් කියපු උද්දච්ච සංයෝජනේ මේ 10 ඇතුළේ තියෙනවා. වේගාඩු වුණාම අනිත්‍යයද මේකේ මේ අභිධර්ම පිටකයේ දක්වන සංයෝජන වලට ඇතුළත් වෙලා තියෙනවා. දැන් අපි තරක බලමු. ඇතයි රූපයගේ නිසා කොහොමද මේ සංයෝජන අපේ ඉතල පහළ වෙන්නේ කියලා. ඇත කියන්නේ කොහොමද? යකීනිය කැමැත්ත නිදහස් කොට ඇති කර්මයේ සත්වල කර්මයේ නිසා හටගත්ත මහා භූතයන්ගේ ප්‍රසාද රූපයක් තමයි ඇත කියලා කියන්නේ. මේ ඇටේ තේනවා ඉතාලම සියුම් ඔපයා කරුණින්දියා නැත්තේ. දෙවි පාතල හතක් ඇතුළු ඇතුළු කරගෙන මේක තියෙන්නේ. ඒක ඉදිරියෙන් තියෙන වස්තුන් යාරමුණු වල ලාංඡනය නැරිලා. කැඩපතගේ ඉදිරිකින්දයන් වෙනවා වගේ මේ ඇටේ තියෙන ඔපේ වල අර ඉතිරි කියන දේවල් නැවෙනවා. ඒක තමයි ආපාත ගත වෙනවා කියන්නේ. රූපාරමුණ ඇටට හමු විනාශ මේකයි. එතකොට මේ චක්කු ප්‍රසාදයේ තනිය නෙමෙයි. එතන තියෙනවා චක්කු ප්‍රසාද රූපයට සහායක ලෙස රූප 53ක්. රූප 53ක් එකතු වෙලා තමයි මේ චක්කු ප්‍රසාදයේ රැකගන්නේ, පවත්වගෙන තියෙන්නේ. පොරාද කාය දසක, භාව දසක, ඊළඟට චක්කු දසක කියන මේ ඉතිරි කාමය චිත්ත සමුත්කාර සුද්ධාත්මක රූපාට, උතු සමුත්කාරක සුද්ධාත්මක රූපාට ආර්ථමචාරයේ බුද්ධාර්ථ රූප ආට ඔක්කොම 54ක් තියෙනවා ඒ චක්කු ප්‍රසාදයේ හැර 53ක් ඒ චක්කු ප්‍රසාදයෙන් සහාය වෙනවා ඒ ඔක්කොම අපි ගන්න ඕනේ චක්කුන් කියලා එතකොට මේ චක්කුව නිසා රූප හමු වෙනකොට සිත් පහල වෙනවා චක්කුන්ත ප්‍රතිචේ රූපේ උත්පත්ති චක්කු විඥානයි අන්න අසත් භූතයක් දැක නිසා චක්කු විඥානෙ පහළ වෙනවා. කියන්නේ රූප දැකීමේ ඉෂිත පහළ වෙනවා. ඒක පහළ වෙන්නේ චතුත්වාරික චිත්ත වීතිකේ පමණයි. දැන් අපි කල්ප බලමු මේ ඉස්සරහට අපි සඳහන් කරලා තියෙනවා චිත්ත වීතිය ගැන. දැන් මේ බුද්ධ පූජාව කරනකොට අපි බුද්ධ ප්‍රතිමා වාස දකිනවා. ඒ දකිනකොට අපේ චතුත්වාරික චිත්ත වීති පහළ වෙනවා. ඒතකොට බුද්ධ ප්‍රතිමා වාස දකින වෙලාවේදී පළමුව භවංගී භවංගවතෙන් තිබුණ සිතේ භවංග චලන භවංගුපක්ඛේද කියලා සිත් දෙකකින් පස්සේ පංචද්වාර වචන කියලා සිතක් පහළ වෙනවා. ඒක ක්‍රියාසිතක්. ඒකෙන් කරන්නේ કોઈ දොරටුවටද මේ අරමුණ යන්නේ කියලා හොයාගන්නයි. එතකොට පංචද්වාර වචනයේට වැටෙනවා මේක චක්කුද්වාරයටයි අරමුණ. ඒක චක්කුද්වාරයට ඉර කරිනවා. ඒතකොට චක්කු විඥාණයට පහළ වෙනවා. ඒක හිතයි චක්කු විඥානයේ පාලනකොටම ඒ රූපේම අරමුණු කරගෙන සම්පටිච්ඡේකක් ඇති වෙනවා සත්‍යීයකක් ඇති වෙනවා උත්පේකක් ඇති වෙනවා ඔය මුලින් ඇති වෙන්නේ ඒකෝද අපි නිතර ශ්‍රද්ධාවෙන් අවදි කරගත්ත යෝනිසෝමනසිකාරයක් තියෙන නිසා බුද්ධ ප්‍රතිමාවකට එනකොට අපේ සිතේ චක්කු විඥානයේ ජවන් වශයෙන් පහළවන්නේ සෝමනස දාගත කුසල ජවන්. ජවන් දෙක පහක් හතක් පහළ වෙනවා. ඊට පස්සේ සදාගමන කියන විපාකයේ දෙකක් පාරෙන්න පුළුවන්. අර වෙනවා. ඒතකොට ඉස්සාරම් තවන් දෙක වැදෙනවා. මෙන්න මේ 14ක් එකතු වෙලා තමයි චක්කු විඥාන දීතිය සකස් වෙන්නේ. මේ චක්කු විඥාන දීතියේදී අර ඇසට මේ වර්ණය දෙමිච්ච නිසා තමයි හිත පහළුනේ. ඒක තේරුම් නැත්නම් පහළ වෙන්නේ නැහැ. දැන් ඇසට රූපයක් හැකෙනකොට දකින්න කරුණු හතරක් ඕනේ කරනවා. මොකක්ද? චක්කු ප්‍රසාරය නිරෝධීව තියෙන්න ඕනේ. වර්ණ රූපයේ පැහැදිලිව තියෙන්නට ඕනේ. ආලෝකයේ තියෙන්නට ඕනේ, මනසිකාරයේ තියෙන්නට ඕනේ. මොන අතර එකතු වෙලා තමයි එහෙන් රූපයක් දකින්නේ. අනිත් කරක් එකයි. ඒතකොට මේ අරුණ අතරේ සා රූපයේ දකිනකොට චක්කු විඥාණයට පහළ වුණා. ඒ චක්කු විඥාණයේ ලෝභයක් දෝෂයක් මොනක් නැහැ. ඒක විපාක විචක්. අනිත් ඒක විපාක විචක්. අර මුලින් අපි දැක්ක පංචාද්වාරාවදී සිටේ ඒ ලෝභ දෝෂ මොහ නැහැ. ඒක ක්‍රියාතික. සදා මේ වගේම සම්පටිච්චින සංදේන වත්තකුණ සිත් තුනීම ලෝභ දෝෂ මොහ එකතු වෙන්නේ නැහැ. සත්‍යා ප්‍රඥාදී උකුත් නැහැ. ඒවා හේතු සිත්. ඒවා කියන්නේ හේතු සිත් කියලා. එක එක සිතින් එක එක ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඊළඟට දැන් අපි සෝ ශ්‍රද්ධාවෙන් යුතුව බුදු බුද්ධ ප්‍රතිමාව දැක්ක නිසා අපට කුසල ජවන්තිස් පහළ වුණා. ඒ කුසල ජවන්තිස් වලදී ඇති වෙන්නේ ලෝභ දෝෂ මොහ නෙමෙයි. එතෙන්දී අර බෝධිපාක්ෂ ධර්ම තමයි පහළ වෙන්නේ. බුදු ගුණ අරමුණේ කුසලයේ වශයෙන් බෝධිපාක්ෂ ධර්ම ඉතේ නැදෙනවා. එක එක ජවන්තිස් එක ඒ ජවන්තිස් සෝමනස්ස සාගත නම් ඥාන සම්ප්‍රයුක්ත නම් එක එක ජවන්තිස් එක කායික ධර්ම සික්තර සික්තර ගැනීම පහළ වෙනවා. දවසේ හතේම. ඒකෝ තමයි යෝනිසෝ මනසිකාරී විචාර එතන උසාව දවසේ පහළ වුණා භවන්නේ පෙරටන ඊට පස්සේ නවතින්නේ ඒ ඇතෙන් ගත්ත බුද්ධ ප්‍රතිමාන නැති අරමුණ වර්තමානයි ඊළඟට රූපය රූප කලාප වශයෙන් විදිවිදිය ඉතින් ඒකයි බලනවා. ඉතින් බලනකොට මනෝද්වාරික උසල චිත්ත විෂය පහළ වෙනවා. ඒකත් තව කියන්නේ තාමත් මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ කියන හැඟීම ආවේ නැහැ. ඊළඟට රූපම් පඨම චිත්තේන සීකං ဒ ුතිය චේතක නාමං තතිය චිත්තේන අත්තං චතුත්ථ චේතක කියලා චිත්තයේපි හතරක් පහක් යනවා මේක යථා සත්‍ය හොඳට වැටෙන්නේ. ඉස්සෙල්ලාම වර්ණ රූපයේ දැක්ක චතුද්වාරක චිත්ත වේදේ කියන්නේ. ඊළඟට මනෝද්වාරක චිත්ත වේදේ තමයි පහළ වෙන්නේ අතීතාරමන වශයෙන්. ඒකෙන් ඇති වෙන්නේ අතීත අරමුණු කරගත්ත කියන්නේ ඇහෙන්දක් දෙේ නැවත දැකීමක්. තුන්වෙනි ජවප්පේලියක් පහළනවා ඒකට කියනවා නාම පරිග්‍රහණ සිත කියලා. කියන්නේ නම දැනගන්න. මේ තමයි බුද්ධ ප්‍රතිභාව කියන්නේ. නාම. ඊළඟට අර්ථය අර්ථය කියන්නේ මේ බුද්ධ ප්‍රතිභාව හස්තේ ගල්කටු වස්තුවක්, පූජනීය වස්තුවක් කියලා ඒ සම්බන්ධව අර්ථය අවබෝධ වෙනවා සතරේ ජවසිතේ. මෙන්න මේ විදිහට තමයි යන්ති වර්ණයක් දැක්කම අපේ සිිතේ කුසලතෙත් වේලි පහළ වෙනවා. හොඳයි අපි යන්ති විදියකින් අපට ඊට වඩා ප්‍රේමනා පරමුණක් දකින්න ලැබුණා. ප්‍රේමනා පරමුණක් දකින්න ලැබෙනකොට මොකද වෙන්නේ? සුභානුමුණක් සතේ පිහිටෙනවා. ඒක හිතේ අර වස්තපන සිිතින් අයෝනිසෝ මානසිකාරයට ඇටට හැරීම නිසායි. නෝනී කල්පනාවට පුරුදු වෙලා තිබෙන නිසායි. නෝනී කරව. නෝනී කරව කල්පනා කළ පුරුත නිසා ලක්ෂණ දෙයක අනුන් කරන හිතේ පාරණ ලෝභ මූල සිත් පාරේ වශාසි. ඒකේ තරවාගේ තමයි. පළමුවෙන් ඇහෙන් දැක්ක නිසා චක්කද්්වාරික චිත්තයේදී ඒ අරමුණ දැකගත්තා. ඊළඟට ඒකේ නම දැනගත්තා. ඊළඟට ඒකේ අර්ථය දැනගත්තා. උදේ තේරෙන්නේ චිත්තයේ රාශියක් ගිහින් තමයි ඒ ගැන අලිගෙමක් ඇති වෙන්නේ. ඒතකොට දැන් සුභාරමුණේදී පළමුවෙන් ඇති වෙනවා ලෝභසාගත සිත්. ලෝභසාගත සිත් කියන ලෝභසාගත සිත් කියන්නේ කාමරාග සංයෝජනය. සමහර විට ඒක නැති වෙනකොට ඉති අමලාපය වෙනවා. දෙකට කියනවා පටිඝ සංයෝජනය. ඒ වගේම මට තමයි මේවා පේන්නේ. වෙන නැත්තන්ව පේන්නේ. අන්න මාන්න සංයෝජනය. ඒ වගේම මම තමයි මේ දකින්නේ. අන්න දික්ටි සංයෝජනය. ඒ වගේම මේ දැකීමේ ඒකට සතුටු වීමේ ආසකීමේ පාපයක් වෙන්නේ නැහැනේ අන්න දික්ති සංයෝජන දෙකක් දික්ති සංයෝජන ආ මේක තව ලබා ගන්න නම් මම අතවල් අතවල්දී දේවල් කරන්න ඕනේ කියලා වැරදි පාරවල් දෙනවා දේව පූජාවක් කරන්නේ එතන නැත්තම් සායබදාතුමා දාන්න එතුමාගේ ආශිර්වාද ගන්න ඔය වගේ දේවල් දෙනවා අන්න ඒවත් පරාමාස. ඊළඟ පිටින අනේ මේක වෙන කෙනෙකුට කියනවා නම් උකට දේ මිනිස්යාට කියලා ඊර්ෂ්‍යා කරනවා. අනේ ඉස්සා සංයෝජනය. සමාජ ලැබුණා නම් ආ මේක කාටවත් මටම ඕනේ. අන්න මැච්චේ සංයෝජනය. ඔය හරකන දින්න මුලාව අවිද්‍යා සංයෝජනය. දැන් බලන්න එකම රූපාරමුණ නිසා කාමරාගයක් ඇති වුණා, ව්‍යාපාරයක් ඇති වුණා, ඔයාගේ මාන්නයක්, දික්තියක්, ඊළඟට පරාමාසයක්, ඉස්සාවක්, මච්චරයක්, ඔයාගේම අවිද්‍යාවක්. කොහොම තේරෙට ආවනේ? අසනිසත් ලෝකේනවා. මේකේ රූප ආරමුණ ගැන්නේ අසනිසත් ලෝකේනවා. මගේ ඇත, මගේ ඇත කියලා අපිට හැලුම් කරනවා. මගේ ඇත කියලා හැලුම් කිරීම නිසා කාමදාන සංයෝගය. ඇත කියන්නේ කාමවත්තුවක්. ඒ වගේම ඇහැට රොඩක් ගන්න. නැත්නම් ඇහි රංගිත දුර්ලභමක් වැඩක් හැදුණා. ඉතින් මෙතේ අමනාපයක් පනගාටුවක්. අන්න පටිගත සංයෝජනේ. ඒ වගේම මගේ හැ තමයි මමකට වඩා මුදින් පේන්නේ. අනිත්‍යයට වාපේන්නේ. අනිත්‍යයට වඩා මගේ හැ පැහැ පැහැ පිළිසුදුයි. අන්න මානියට උනා. මට ඕනේ කරුණක කියන්න පුළුවන්. ඕනේ තියුන් දේවල් බලන්න පුළුවන්. ඒකට මාන්නේ. අනිත්‍යයක් ගන්න බෑ කියලා තමන්න පුළුවන් කියලා හිතෙනවා. ඊළඟ දික්තිය. ඒතකොට ඒ චක්කුව නැත්නම් චක්කු ප්‍රසාදය නිසා ආත්ම සංඥාවක් ඇති කරන මම තමයි මේ යකින්නේ අන්න දික්තිය ඒ වගේම මේ ඇහැට ආරක්ෂාව සඳහා මම අසවල්ස්වාමීගේ යාගෝම යන්ත්‍ර මාත්‍ර ඒවා කරගන්න ඕන දේ පූජා කරන්න ඕන මේ දේ කියනවා ඒක වැරදි මතක් ඒක නිසා සීලපත පරාමාස ඊළඟට වෙනි රෝගේ වෙනි රෝගේ ඇහැ බොහොම දිච්චේන අපිට තේරෙන කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ ඊර්ෂ්‍යා කරනවා. අර ඊර්ෂ්‍යා සංජීවිත. Taman ගැන ගැන කවදාකවත් කියන්නේ ඇස්වා වගේ කියන. ඒ වගේ අවස්ථාවක මච්චරිය සංජීවිතයි. මතෝදල තේනවා කියලා කියන්නේ කවුරුහරි ඔක්කොද තේනවාද? අනිවාර්යයෙන් තේනවා. එන්නේ මච්චරිය. ඊළඟට මේ ඇහැ පිළිබඳව අනිත්‍ය ලක්ෂණය දන්නේ නැහැ, දුක දන්නේ නැහැ, අනාත්ම දන්නේ නැහැ, අසුබ දන්නේ නැහැ. ඒක නිසා ඇතිවෙන්නේ අවිද්‍යාව. දැන් මේ එකම ඇහැ නිසා රස සංයෝජනේ පහළ වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා යන්ත සමුදයන් ප්‍රතිච්ඡ උප්පාදිතේ සංයෝජනං පංචපදානාති. මේ ඇසයි රූපය දෙක නිසා සංයෝජන අට ගන්නවා, ඒක දැන ගන්නවා. යථා අනුප්පන්නත් සංයෝජන උප්පාදෝ හෝති. සමාධියේ නැති සංයෝජන ඇති වෙන අවස්ථාව තියෙනවා. කොහොමද මේ නැති සංයෝජන ඇති වෙන්නේ? නැති වෙනවා කියන්නේ ඒ වෙලාවට නෑ පමණයි. සංකාරය සංයෝජන තියෙනවා. ඒවා සමුදාකාරවත්. ඒ කියන්නේ ඒකට හැදෙන්නේ නැති ක්‍රමයි නැති කියලා කියන්නේ. නමුත් ඇති වෙනවා තමන් දැනගන්න කොහොමද මේ සංයෝජන හටගන්නේ? අසත් ධර්ම ශ්‍රවණයේ අසත් පුරුෂ සංජේයනයේ අසත් ධර්ම ශ්‍රවණයේ එවාගෙම අධර්ම ප්‍රතිපත්තියේ අයෝනිසෝ මනසිකාරය. මෙන්න මේ හතර නිසා තමයි අපේ සිත්වල සංයෝජන පහළ වෙන්නේ. අසත්පුරුෂ සංසේවී කීවේ සුගතියේ නිවර්ත මඟ පන්තේ පන්වන්නේ නැහැ. පස්වව දාසක අවස්ථාවලට මේ එවගේ නානා මිස දුක ඇතිවීම වලට යොමු කරන පුද්ගලයෝ ඉන්නවා. මේ පුද්ගලයන් නිසා අසත්පුරුෂ කියලා. කියලා අනුගුණ කරන්නේ අනිත්‍යයට ඒ ඒ අනුගුණ කරන්නේ දෙන්නේ නැහැ. යම් කෙනෙක් ජීවිතයේ ශ්‍රද්ධාව නැහැ, සීලය නැහැ, කුසලය නැහැ, ත්‍යාගය නැහැ, ප්‍රඥාව නැහැ. ඒ අතන කියන අසත්පුරුෂ ස්වභාවය. එලෙන්නන්ගේ ආස්තේ තේන කොටක් මේ සංයෝජන තමයි ඇති වෙන්නේ. අනික අසත්‍යයක් පත්‍රවලේ. ආහාර ලැබෙන්නේ නියම සැබෑ ධර්මයක් නෙවෙයි. සැබෑ ධර්මයක් නොවන නිසා ඒ වගේන තමයි ඉතේ වැරදි ඇති නැතිීමේ නොමග යනවා. නොමග යාම නිසා මේ සංයෝජන පහළ වෙනවා. අනික අයෝනිසෝ මානසිකාරය ඒ කියන්නේ නුවණින් තොරව කල්පනා කරන්නේ. කොයිදේ බලන්නේ නුවණින් තොරව. නුවණින් තොරව බැරි නිසා සංයෝජනේ පහළ වෙනවා. අනික තමයි දුෂ්ප්‍රතිපත්ති කියන්නේ. වැරදි ප්‍රතිපත්ති මිත්‍යා ප්‍රතිපත්ති අනුගමනය කරනකොට සංයෝජන පහළ වෙනවා. ඒකෝට මේවා ප්‍රහාණය වෙන්නේ කොහොමද කියන එකයි ඊළඟට සලකා බලන්න තියෙන්නේ. එයා ප්‍රහාණය වෙන්නේ නම් සත්පුරුෂ සත්‍යය නිසා සත්‍යර්ම ශ්‍රවණය නිසා යෝනිසෝ මනසිකාරයෙන් මූලික කල්පනා කිරීම නිසා සහ යහපත් සම්‍යක් ප්‍රතිපත්ති අනුගමනය කිරීම නිසා සංයෝජන කඩංග වශයෙන් විස්පම්බනාවේ යට වෙනවා ඊළඟ මාර්ග ප්‍රතිලාභය කියන්නේ සෝවාන් ආදී මාර්ගඵල ලැබෙනකොට සමුච්ඡේද වශයෙන් සංයෝජන නැති වෙනවා දැන් අපි සලක බලමු සෝවාන් මාර්ග අවස්ථාවේදී සංයෝජන පහක්ම සම්පූර්ණයෙන් නැති වෙනවා. මොනවාද? මෙතන සඳහන් වුණානේ දික්ති සංයෝජන, ඊළඟට පරාමාස සංයෝජන, ඉෂ්ඨා සංයෝජන, මත්ත්‍යේ සංයෝජන සහ අර විචිකිච්ඡා සංයෝජන. මේ තුන සංයෝජන පහ සෝවාන් මාර්ගයෙන් සම්පූර්ණයෙන් නැති වෙනවා. දිට්ඨි, විදිකිච්ඡා, සීලබ්බත පරාමාස, ඉස්සාවච්චර කියන පහ. මේ පහ සෝවාන් වෙනකොටම සාහනය වෙනවා. අය කවදාත් ඒක පහළ වෙන්නේ නැති මත්තමතම සමුච්ඡේද වෙනවා. අවබෝධ වෙනවා. අසදාගාමි මාර්ගයෙන් සංයෝජන දෙකක් නිය වෙනවා. කාමරාග සංයෝජනේ, පටිඝ සංයෝජනේ දෙක තුනී වෙනවා. අනාගාමි මාර්ගයෙන් ඒ දෙක සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙනවා. දැන් සංයෝජන හතක් ඉවරයිනේ. ඊළඟට ආර්යස් මාර්ගයේ ඉතිරි සංයෝජන තුන විනාශ වෙනවා. මොනවාද? භවරාග සංයෝජනය ඊළඟට මාන සංයෝජනය අවිද්‍යා සංයෝජනය. එන්න මේ තුන ආර්යස් මාර්ගඥානි ස්තරයි විනාශ වෙන්නේ. ඒකවලට ඒවා නැත් උපදින් නැතිව තියෙන ප්‍රාණය වෙන බවයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ දුන්නේ. ඒකත් මොලින් ආවෝදකල ගන්නවා. තෙලතුන් ආලා තියෙනවානේ එකම කුජලයකට මේ එකවරට මේ එකවරට කියන එක කාරණා නිසා සංයෝජන 10 උපදින ඇති තෙලතුන් ආලා තියෙනවානේ කුසල රජුගේ මහා යාගයක් පටන් ගත්ත යම් කාරණයකට දෙමුකද කුසල රජු එකදාට වීරතිගෙන් එනකොට ඇතා පිට එනකොට ඒ රජ කෙනෙක් කෙනෙකුට පාර දෙකක් ඇත්ත විශ්මිතේලා වලාගෙන ඉන්නවානේ ඉතින් එක්තරා නිවසක සඳළු තලයේ ඉඳලා බොහෝම ලක්ෂණ රූමක් කාන්තාවක් රජුදියා බලාගෙන හිටියේ. යන්නේ ගෙදරට එලා මේ රජතුමා. මේ රූමක් කාන්තාව දුතු ගමම රජුගන්ගේ කාමරාග සංයෝජනේ බැඳුණා. ගෙදර ඇවිල්ලා අරතිවට කියවා අර අතවල් ගෙදර අතවල් තැනැත්තා අවිවාහකද අවිවාහකද කියලා බලන්න කියලා. මේ බැලුවම විවාහක කෙනෙක්. පස්සේ කුජේලා ගෙන්නවා. වෙන්නලා මොකද කරේ? ඒ කුජලයාට මරණීය දඬුවම නියම කරන්න කාර්යයක් යොමු කළා. ඌව මත මේ අරුණාම් නැති ගාගෙන කඩු කුණු මාර්ග කඩ ගන්න ඕනේ මේ එනික එක දවසින් අරුණාම් නැති කඩු කුණු මාර්ගය කියලා කිව්වා. මේ ධර්ම මොගනාව අනිවාර්යෙන් කරණී දඬුවම. මේ මිනිස්යාගෙන් මහත් භයකපත් වෙලා ගෙදර ඉක්මනින්ම කෑම ටිකක් ලෑස්ති කරගෙන මේක තව ඉදිරිය අවසන් වෙන්නත් විතර බක් මුලක් හදාගෙන දුවගෙන දුවගෙනම ගියා මේක කියන්නේ ගංගානම් ගමේ කියලා දැනගෙන ආටවම් නැති කඩකෝල් නවයි කඩකෝල් වල ගොඩගෙන නැහැ නාගභාවයෙන් ජීවිතවල ඉතින් මේකමා ගිහලා දැන් යොදුනක් වදිවුවා අපි දාගෙන දුවලකින් දැන් බසක් ඉදීම කැවිලා අන්තිමේදී ගඟලකට ගිහිල්ලා හරියන්නේ කෑම දෙක අත්පහක් කරලා වතුර දීලා ඉතිරි කෑම දෙක ළඟට දානවා මාළුවන්ට කන්න. ඉතින් මාළුවන්ට මේ කෑම දීලා බින්දීමක් කළා. අනේ මේ මං ගන් දුන්න කියන මේ ගඟේ ඉන්න මාළුවෝ ඒ වගේම මේ ගඟේ ඉන්න අහත දෙවියෝ අනුමෝදන් වෙත්වා කියලා බින්දීමක් කළා කෑගහනවා. එතකොට මේ ගමේ ජලස්නානය කරන්නේ කියන දිව්‍ය ලාභය. ඒක දෙන්නේ නමුත් ඒ දිව්‍ය ලාභයෙන් ඇහිලා ආවා පොරට. මිනිසෙක් වශයෙන් දෙන්නේ කියලා. එසුවා තමයි සාක්ෂණයේ දෙන්නේ. කොහොමද කියෝ? දෙවියන්ට නාගයන්ට මේ සූපාවන්ට මත්යන් කොතම මම දුන්නා කියෝ. ආයෙත් මම ඔබට ලොකු පරිත්‍යාග කරන්න මොකද ඔබ තාම වාසිය. ඔබ මට අරුණාමයේ එවාගෙම කඩුකු මනුයෝනේ කියනවා. කැරකෙන්න ගෙනත් දුන්න නාග බවදෙන්න. ඉතින් මේ මිනිස්යා මේක අදාගෙන බුවගෙනම ආවා. ඒ වගේ ඉන්ජෙක්ෂනේ දෙන්නත් ඕනේ. අකිලෝ පාපෙන් ඉන්ජෙක්ෂන්. ඒක රාජ්‍යෝ මොකද කියන්නේ මේ රාතේ වාදනේ දොරට ගලවන්න කියලා තිබුණා. ඉතින් මේ මිනිස්සේ ඒ වගේ ඉන්ජෙක්ෂනේ දෙන්න ඇවිල්ලා කොහෙන්ද දොර අරගෙන ඉන්නේ දොරට පාළුව කවුරුත් නෑ. මේක මේ උපායක් උපක්‍රමයක් කුමන්ත්‍රණයක් නේ අන්තිමේ මේ මිනිසයා කෑ ගහලා කිව්වා මම මේ අරබුවන් ඇටි දෙනවා කඩු කුම්බන් ගෙනාවෝ කියලා කෑ ගහලා කිව්වා කවුරුත් නෑදොලේ අන්තිමේදී දොරේ මේක ඇලෙව්වා අලවලා කඩු කුම්බන් ඒක අමුණලා අර ඇටි අමුණලා දැන් ගෙදර යන්න බයයි ගෙදර ගියොත් මොනවා වෙයිද දන්නේ එනිසා දෝෂණ ගියේ ජේතවනාරාමයේ ඔතෙක් කවදාකවත් ජේතවනාරාමේ තේනවා කියලා කිසි වෙන්නේ එදා තමයි මතක් වුණේ මරණ බය. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන තැන ධර්මාසනය යටතේ ඉඳගෙන ඉඳගත්තා. බය. ඉතින් පුදුම දෙයක් ඔය අතර රැස්විරන්න නිින්දක් නැහැ. ඉදා රාත්‍රියේ රැස්විරෝ අර ඉතේ කාමරාග සංයෝජනයෙන් දෙලිපෙලි හිටියේ. ඒතකොට මොකද උනේ රෑ නැදීම මහා බිහිසුළු නපුරු සත්‍යයක් ඇරුණා. දුත නැසෝගේ ඒකෙන් තවත් සංයෝජන භාව ගන්න පාටික සංයෝජනයක් ඇති වෙනවා. බය කියන්නේ පාටික සංයෝජනය. දැන් ඉතින් රාජිලවන් ඒකෙන් නිින්ද කියලා. ඉස්සලා ලෝභ නිසා දැන් දේශ නිසා නිින්ද කියලා මොනවා වේ කරන්නේ කියලා. අන්තිමේදී ඒ පාණ්ඩ වේලකොට බුරවික ධාපනයක් ඇලෙව්වා. කනවලා කිව්වා ධාපනේ මම මේ මහා නපුරු අධ්‍යයනයක් තියෙනවා මට මට හරි බය මොකක්ද මේ කියේ ගුණ අනුන පලාපල ගුරුවරයෙක් අවස්ථාවකෝ ප්‍රයෝජන ගන්න කෙනෙක්නේ. ඒ මිනිසයා කිව්වා මහරජුන්ට විශාල විපත්තියක් එනවානේ. ඒක වහාම යාගයක් කරන්න ඕනේ. සූපාවන් ඔක්කොගෙම එක එක එක සූපාවන්ගෙන් 100 100 එකතු කරලා යාගයක් කරන්න ඕනේ. ඉතින් උදේ පාන්දර වෙනකොට කාර්යාංගනේ පුරාම ගෝතාව ඇතුළු 100යි 800යි 100යි තවත් මේ වගේම දෙනුන් 100යි ගුණුන් 100යි එළුවක් 100යි බැටළුවක් 100 ඔක්කොම 100 100 කියලා අල්ලන වැඩ මේ ගෝචයා මොකක් කරන්නේ ඉතින් මේක මාර්ගිකා දේවීට හැම උදේ පාන්දර මේ සතුන්ගේ ගෝසාව ඒකෝ මොකද්ද මේ වාරද්දියෝ මේ ගෝසාව ඉතින් මේ මාර්ගිකාට කියවා මම මෙතන ඉන්නවා මගේ කියන සැප දුක්වත් දකින්නේ නැහැ කියලා එයා කරත් හරිනේ කරා. සත්‍යයේ සොයලා බලනකොට මේ යාමයක් හදන්න යනවා. කරන්න යනවා. පස්සේ මාලිකාව දොස් කිව්වා දේවයන් වහන්සේ ආනවි 16ක කෑම කන් විතරද ගන්නෙ? මේක ලෝකුරා බුදු කෙනෙකුන් වහන්සේ දැබලමින් ඇදීදී ඇයි මේ පුරෝහිතයාගේ අනේ මේ සත්ත්ව ඝාතනයට යන්නේ මොනතරම් පාපයක්ද මෙච්චර කල්පනා කරන්නේ නැද්ද කියලා දොස් කිව්වා. පස්සේකින් රකිලොත් අඳදාගෙන හිම්මාලගන වගේ ගියා ජේතවනාරාමයේ රජෙක් නැගිලා. රජුගෙන් කතා කරගන්න බෑ. දැන් ඉතින් රජුගෙන් හිම්බලාන් ඉන්නවා. ඉතින් ජේනිකාත් කියවා ස්වාමීන් මේ රජුගෙන් මහා බයක් කියලා. පස්සේ මොකක්ද ස්වාමීන් කියනොට දූසේනේ සෝ කියන මහා ලකුණු ගෝකාවක් යවන මාළිගාව යටි. පොරොයතු මේ කාවේ. ඒකයි තවත් බයයි. පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒක මේ රජුවන් අනතුරක්වත් කාට අනතුරක්වත් භාග්‍ය අනතුරක්වත් නෙමෙයි ඒක මේ ලෝකමු නරකේ අවුද්දා යටට පැහැලා අයමත් ඉස්සා කවුළු උඩට පැහැලා අවුරුදු 60000කින් යාළුව අතරේ මූණින් මොන දැක්ක වෙලාවේ කියාගන්න විදිහ කතාවක්. ඒක රත්විවන්නේ කියවර දක්නෑ කිව්වාම හිස්තරේ යනවා. කොහොමද හිතේ? ඒ යාළුවා හතර දෙනා පෙර බොහෝම ධනවත් සිටුවරු. ඒ කාලේ බුද්ධ ආගමක් තිබුණේ නැහැ. හොඳ කල්යාණ මිත්‍රාත් තිබුණේ නැහැ. සත්‍යඥාන කාන්නේ නැහැ. ඉතින් මේ හතර දෙනා කතා කරලා අපි මේ වස්තුවේ මොකද කරන්නේ? ඉතින් ඒක අපි ගන්න දෙමු. ඒක පිළිගත්තේ නැහැ. එලා අපි නැතුම් ගැවුම්වා කියලා දෙමු. ඒ සඳහා අටුතු කරමු. ඒක නෑ. ඉතින් ඔහොම ගිය ක්‍රමේ හතර දෙනාම තීරණය කළ මහා නපුරු යෝජනාව. මුදල් වලින් කරන්න බැරි දෙයක් නෑ කියලා අපේ අර කල්දාර්ශනයේ මේ තේරුම් තිබුණා. අන්තිමේ හතර දෙනාම සාර ධනස්කන්ධයේ ඒකෙදි විදලා ලෝක ගුණ අරක උපන්න. ඉතින් අවුරුදු 60000 මේ දැක් මොන යවන්නේ උඩට එනකොට. ඒකෝර මේ තුන් හතර දෙනා කියන්න ගියේ කතාව කියාගන්න බැරිම එකක් වහේ කියන කෙනාට කියුණා. දෝතනසෝ කලින් කියලා කියවා ජීවිතං අජීවීම මේ සත්‍යයට නම් වශයෙන් විද්‍යමානේක භෝගේතු දීපන්නා කම්ම අතනෝ අනේ අප බොහෝම ධනවත් ඉඳලා අපිට පිටිපත් කරගන්න බැරි වුණානේ අපි කොහොම දුක් ජීවිතයන්නේ කරලා තියෙන්නේ අද ඒක විපාක විඳිනවා කියලා කියන්නේ නැහැ සේ කියන වචනේ කියපේ කියන ශක්තිවත් ප්‍රහාසාමි. ප්‍රති ගාථාවකින් කියන්නේ ගියා අවුරුදු 60000ක් කණේ අපට ගත වුණානේ. කවදානම් මේකෙන් ගොඩ එන්න දෝ කියලා කතා කරන්න ගියේ. තුන්වෙනි කෙනා කියවා ලක්ෂයන්තෝ කුතුවන්තෝ ලාන්තෝ පටිලිසති. උන් කියාගෙන ගියා අනේ මේ කෙලවරක් නෑනේ මේ දුකේ. අවස්ථාවේ කෙලවර වෙන්නේ කියන ඒක නැත්තම් දුක් වචනයක් කියනවා. හතරෙනි කියලා කියවා සෝවාන් නොවන ඊතෝගන්තුවා යෝනිසද්ධාන මානසින් වදන්නෝ සීල සම්පන්නෝ ආමි කුසලං බව. අනේ මම නැවත නම් මනුෂ්‍ය ලෝකෙට ගියොත් බර්ද සදාව නුවන් කීකවාගෙන දන් දෙන්න ඕනේ, සීල රකින්න ඕනේ, ගොඩක් කුසල් කරන්න ඕනේ කියලා කියාගන්න කිව්වා. රජුරන්ගේ කිව්ව බලන්න මේ හතර දෙනාගේ සාකච්ඡාවක් වගේ නෑ රජුරන් මොන අපරාධයක්ද කියනකොට රජුරන් අවදි වුණා. රජුරන් එකේ බය අඩු වුණා. ඒකට කිව්වා ස්වාමීනි මට ඊට අනිම දිගයි. මේ ආග රාත්‍රියේ දිග බව මේක සඳහන් කරලා නෑ කිව්වා. ඒකට අනුමනසයක් ඇලිය තමයි. එවිලාදක කියවා ස්වාමීනි මට මේ යොදන දිගට එන්නේ ඊට. ඉතින් මේ දෙන්නගේ වචනේ දැන් ඉතින් බුදුජානනාත් ඉදිරියේ මේ කුජිලා සම්පූර්ණ කරන්න බෑනේ. මේ දෙන්නගේ මේ වචන නිමිත්තෙන් අර දවපදේ කියනවානේ බාල වර්ගයේ මුල්ම ගාථාව. දීඝා ජාගරතෝ රක්ති දීඝං සංසත් යෝජනං දීඝෝ බාලානං සංසාරෝ සක්ඛම්මං අවිජානත. නිදමරණාට රාත්‍රියේ දිග බව වැටේනවා. ගමන් හේත ඇත්තාට යොදුන දිග බව වැටේනවා. අනුවණයට මේ සංසාර දිගයි. සත්‍යර්මයේ නොදන්න අනුවණයන්ට සංසාර දිගයි කියන එක පාදා ධර්ම දේශනා කරා මොකද උනේ? අර මරණීය ධර්මයේ නිලිහිච්චේ කුජලයා සෝවාන් මාර්ගඵල නිවන් ලැබුවා. බොහොම නමුත් එදා ආපු ගමන එයාට පිහිට වුණා. කවිතුමාද ධර්මයේ තේරුම්ගෙන අර සතුන් නිදහස්කොට ඒ ඒ පාපෙන් අත මිදුණා. ගුරුවරයෙක් ඇතින් ඉහළ වුණා. දැන් මේ ප්‍රයෝගයෙන් පැහැදිලි වෙනවා අර ඇහෙන් දැකන අරමුණ නිසා මොනතරම් කාමරාග සංයෝජන ආවද, තරහායාම ප්‍රතිග සංයෝජන ආවද, මාන්නය, දෘෂ්ටිය, ඊළඟට පරාමාස, දැන් අර යාග කරන්නේ ඊළඟට පරාමාස නිසානේ. ඒ වගේම භවරාග, ඒ වගේම ඊර්ෂ්‍යා, මාත්‍යාවේ අවිත ඔක්කොම පහළ වුණා. මෙන්න මේ වගේ තමයි නූපන්න සංයෝජන අසත්පුරුෂයන්ගේ ආශ්‍රය නිසා ලැබෙනවා අසත් ධර්මයේ ඇසීම නිසා ලැබෙනවා පහළ වෙනවා අයෝනිසෝ මානසිකානිසා ඇති වෙනවා ඒකම අසත් මේ අයාපත් පිළිවෙත් අනුගමනය කිරීම නිසා සංයෝජන පහළ වෙනවා එතකොට මේව නැති වෙන්න නම් සත්පුරුෂ සංජේවණයම ලබන්න ඕනේ. ශක්ධර්මියම අහන්න, දරන්න, අනුගමනය කරන්න ඕනේ. සද්ධර්මයේ අනුව නුවණින් කල්පනා කරන්නට ඕනේ. ඒ වගේම යෝනිසෝ මනසිකාරය වගේම යහපත් ප්‍රතිපත්තියක මෙදෙන්න ඕනේ. මෙන්න මේ ධර්මතාවතර අනුගමනය කරනකොට උපන්නා වූ සංයෝජන යටපත් වෙනවා. සදාංග විස්කම්බන වශයෙන්. ඒවා සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙනවා මාර්ගඵල ප්‍රතිලාභයෙන්. ඉතින් මේ දීර්ඝ සංසාරයේදී මේ දහ දෙනාගෙන් නැත්තම් සංයෝජන 10න් දැකලා තමයි අපි සෑම දෙනාම ආයි. එයා පිළිගන්න බැරි නම් බ්‍රහ්ම ලෝකෙට අපි ගිහින් තියෙනවා. අරූප ලෝකවලට ගිහින් තියෙනවා. මේ බැඳුම් ඇතුවමයි අපි මේ තැන් වලට ගියේ. අයමත් මේ බැඳුම් වලින් බැඳි බැඳි තමයි සතර ආවේ. දැන් ඉතින් මේ බන්ධනයන්ගෙන් අත මිදුණු ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපට සම්මුඛ වුණා. ඒ සරුවක් යන වහන්සේ දේශෝ සුවිසුද්ධ ධර්මයේ නිසා අපි බුදුරජාණන් වහන්සේ දැක ගන්නවා. ඒ සරුවක්යන් වහන්සේගේ සංයෝජන පාඨයෙන් නොතනිදුනා. අපි ඒ සරුවක්යන් වහන්සේගේ සරණ ගියේ ශ්‍රාවක පිරිසක්. ඒ සරුවක්යන් වහන්සේ අනුගමනය කරන අනුගාමික පිරිසක්. ඒ සරුවක්යන් වහන්සේ පිළිගත ලබන පිරිසක්. ඒකයි සරුවක්යන් වහන්සේ දෙතු සවිසුද්ධ වූ මේ ධර්මයට අනුව සත්පුරුෂයන් ආශ්‍රය කරමු. සද්ධර්මයේ ශ්‍රවණය කරමු. යෝනිසෝ මනසකාරයේ කනෝම නෝනේ කල්පනා කරමු. ඒ වගේම සංඥාත් ප්‍රතිපත්තිම අනුගමනය කරන. ඒ අනුගමනය කරමින් ඇතෙන් රූප දකිනින්, කනේ ශබ්ද අසමින්, නාසයෙන් ගඳ සුවඳ විඳිනින්, දිවෙන් රස නිරස විඳිනින්, කයෙන් ස්පර්ශ විඳිනින්, පිටින් අරමුණු ගන්නින් හැම තැනකදීම අපේ බුදුරජාණන් වහන්සේ දෙසූ දේශනාවට අනුව අර සමත වශයෙන් හා විපස්සනා වශයෙන් අනුස්මරණය කරමින් ආවර්ජන කරමින් ඒ ලැබෙන ලැබෙන සෑම අරමුණකදීම කුසාසිය පහළ වෙන්නේ නිකම් කුසාසිය නෙමෙයි මාර්ගඵල නිවන් සුව ලබන්න හේතු වෙන බෝධිපාක් ධර්මයන් ගැන කුසාසිය පහළ වෙන්නේ සුදුසු හැටියට අපි සිත පුරුදු කරගන්නේ දැන් මේ සීල භාවනා පිළිවෙත් කුලීමෙන් අපි සිද්ධ කරන්නේ මේකයි බුද්ධ පූජා කිරීමෙන් එවාගේම ධර්ම ශ්‍රවණය කිරීමෙන් හැම ආගමික පිළිවෙතකින්ම සිද්ධවන්නේ මේ කියන සංයෝජන නූපදල ඇතියට අපේ සංකාරණ පිරිසිදු කර ගැනීමයි. මේ පිරිසිදු කරගෙන යාමේදී යම් කිසි දවසකදී අපේ සංකාරයේ පහළ වෙන ධර්ම ශක්තිය මුදුන්පත් වූ අවස්ථාවකදී අපට පුළුවන් වෙනවා මේ සදාංග වශයෙන් විස්කම්බන වශයෙන් පමණක් නෙමෙයි සමුච්ඡේද වශයෙන් සතර මඟ නුවණින් මේ සංයෝජන පිළිගැන දමලා විසංයෝජන කියන ත්‍ත්වයටපත් වෙලා බුද්ධාගමේ මහෝත්තමයන් වහන්සේලා නිදහස්ව නිහිතන තේසගෙන වදාළ අග්‍ර අමා මහ නිවනටපත් වෙන්න අපට වාසනාව උදාපත් වෙනවා එනිසා දීර්ඝ කාලයක් තිස්සේ විශේෂන්තේ කල්පලක්ෂයක් තිස්සේ බෝධි සම්භාර කුරණ බෝධි පාක්ෂාඥයන් කුරණ බෝමුදාරා වැනේදගෙන මාන පරාජය කරමින් මේ දස සංයෝජන ජයගත් අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට සිතින් කයින් වචනින් අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා නවෝත්‍රා ධර්ම ධාතු විසද සංගරණයට අපේ නමස්කාරය වේවා අපට මේ බුදුරජාණන් වහන්සේ ගොරම්ලා දුතුන් ආර්ය සත්‍යමාර්ගයට අනුව මේ උතුම් සසන් පිළිවෙත් කියන්නේ ඉහි හෝ සවිදෝ හෝ උතුම් පිළිවෙත් මඟ අනුගමනය කරමින් ඊළඟ පියවර මේ දස සංයෝජන රූපක්ලේශ සදා පන්තිය ගැගෙන ඉදිරියටම ගමන් කරන මෙලව ජයගෙන පරිලෝ ජයගෙන සතර ජයගෙන කෙලෙසුන් ජයගෙන ආත්මය ජයගෙන අපරාධිතව මම කරගිවන් සුව සාක්ෂාත් කරගන්න අපට ශක්තිය බලයෙන් ධෛර්යය වීර්යය ආරක්ෂාව ආශිර්වාදය සතිය සමාධිය ඥානයේ ගුණය ඡන්දේ චිත්තේ විරේ වීමතාවද ලැබේවා වැඩේවා කියලා අපි ප්‍රාර්ථනා සබා ගන්න. දැන් අද දවසේදී ගෞරව සංයුක්තව මේ ස්ථානයේ පැමිණියා. තෙල්මල් පහත් සුඳුන් මාත පූජාවත් සැගෙන පැමිණියා. එවාගෙම බුදු ගුණ මාවර්ගය කරමින් කුංචිත පාදවාගෙන බුද්ධ පූජාව, බෝධි පූජා පැවැත්වුවා. එවාගෙම ස්වාමීන් වහන්සේලාවක ධර්මානුශාසනයකට සමන් දුන්නා. මෙතකින් අපි රැස්පත් කරගත්ත මේ කුසල සංඛාර කර්මය අපට මේ ධම් පැනසෙල්ල ලැබෙන්නේ බුදු සසුනේ බැවින් අනාගතයේදී අවුරුදු 5000ක් තිස්සේ තෝ පහළවට සැමත සිතසෝ පිණිස ගෞතම සම්බුද්ධ ශාසනයේ නොපිරිහි එවාගෙම අපුදාන නොවි විදුලමින් ලැබෙනමින් අපරාජිත විරාජිතව සියලුම මිත්‍යා මත ඛණ්ඩනය කරමින් ආචරේ උදාවන සූර්ය මණ්ඩලයෙන් මේ දීප්තිමත් ශ්‍රී ලංකා දේශයේ අනිකුත් මේ බෞද්ධ රටවල නිර්මලව පවතිනවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ ශාසන භාරධාරී සාතන පිටුන් වහන්සේලා ප්‍රමුඛ බුද්ධ පුත්‍ර මහා සංඝරෝණට මේ බුදු සසුන ආරක්ෂා කරගැනීමේ ශක්තිය බලය අපරැක් කරගන්න මේ කුතුහ ධර්මයන්ගේ ශක්තියෙන් ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. එවැගේම අප සෑම දෙනා ගමින් අභාවක් ප්‍රාර්ථයන්තා මෞර්ය ගුරුවර බන්දිස්ත්‍රාගෙන් එතුච්ච සමතමේ කුණලාභයක් වේවා. එකින් දෙලෙන් මේ සෑම දෙනාද භව සංසාරයේ සුගතිසපත් විඳින්න පාරමී පුරා කටු බෝධියකින් අමා මහ නිවන් සුව ලබත්වා කියා කරුණාවෙන් සිටින්න. එතෙන් සාසන ආරක්ෂක ලෝකපාලක ආත්මා ආරක්ෂක ඉස්ති දේවතා මණ්ඩලයේ සාගරයෙන් සමාදරයෙන් කරුණා මෛත්‍රී චිත්ත ප්‍රසාරයෙන් මෙකින් අනුමෝදන් සම්බුදු සසුනට රාමේ බෞද්ධ ජනතාවට මහා සංඝරෝණට මේ පූජ්‍ය ස්ථානයන්නේ මේ මෞඛ්‍ය දෝදරු සැනට දේවාරක්ෂාව සලසා දෙත්වා සතු දෝසුවලින් කාන්ත නිවන් සුව ලබත්වා කියලා මෛත්‍රී සිතින් ප්‍රමුණුවම සිතවත් නැදවත් සහිතවත් සෑම සත්‍යයන්ලා මෙම පූජ්‍ය ස්ථාන වාසීන්ට එවාගේම අවශ්‍ය ගම් නගර මේ ඕස්ට්‍රේලියා මහා ද්වීපයේ ශ්‍රී ලංකා ද්වීපයේ ජම්බුත් ද්වීප හා ලෝක ධාතු වාසීවද දසදිසා වාසීවද සමස්ත ලෝක සත්‍යයට මේ පෙර ලැබේවා සියලු සත්වෝ නිරුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දරුවන් කරණයෙත්වා අප්‍රමාද වෙත්වා ගතපාරමී පුරක්වා ආරි සත්‍ය අවබෝධයෙන් කාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රී සිත් සමුදුම් පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකේ ධර්ම ශ්‍රවණී කිරීමේ කුසලානි සංස බලයෙන් සමට දෙලව ජයගෙන පැතුව බෝධින් අග්‍ර අමාමා නිවන් සුවත් වේවා ධර්මානුශාසනා පැවැත් වූ දේශක ආනන්ද වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ